මේ ගේන ක්‍රමය. තව කඩිමුඩියෙන් කොලේවාල කරන්න හදනවා කියලා අපිට සැකයක් හිතෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී විවිධ ගණන් වල අපිට කියලා තියෙනවා. 255 කියනවා, 225 කියනවා. ඒ අංගල කොලේවාල කරන්න එපා කියලා කියනවා අපි. මොකද මේ අවස්ථාවේදී උතුරු නගර පිට ජීවත් වෙන දෙමළ සහ මුස්ලිම් ජනතාවට සාධාරණව ඩිලිමිටේෂන් ප්‍රොසෙස් එක වෙන්න ඕන කියලා අපි එදාම කියලා ආවා. සීමා නිර්ණය වෙන්න ඕන කියලා කියලා ආවා. ඔය සීමා නිර්ණය මේ රටේ අවසාන සිදු වුණේ 1976 ගානේ. අවුරුදු 4ට පෙර රටේ ජනගාණය ලක්ෂ 75යි. දැන් 200 පැනලා. ඒකත් වෙන්න ඕන. ඒ නිසා ඒ සීමා නිර්ණය ලබා ගන්නට සිදු වෙන්නට අවස්ථාව මේ ක්‍රමයේ තුල අපිට ලැබෙන්න ඕන. නැත්තම් මේ රටේ සාධාරණ යෝජන අපිට ලැබෙන්නේ නැහැ.